නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අදත් මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර නිසා බොහෝ උත්තම ධර්ම කාරණාවන් වටහා ගන්න ඔබටත් මටත් පහසු අවස්ථාවන් ලැබුණා. ඒ වගේම මේ උතුම් ධර්මය අනුමෝදන් වන්නත් අපට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපගේ ජීවිතවලට බද්ධ වෙලා පවතින කාරණාවන් ධර්මානුකූලව විසඳාගන්නේ වදුර අවස්ථාවන්නේ අපි ධර්මය පිළිපදමින් ආරක්ෂාව සකස් කරගන්නේ කොහොමද ආදි වශයෙන් සහ වත්මන්නේ අපි ජාතියක් විදිහට මූලපාන වදුරු සම්බන්ධයෙන් කටයුතු කරන්න ආකාරය ධර්මානුකූලව පින්වත් ස්වාමින්ත්‍රයන් වහන්සේට පැහැදිලි කරන්නට මේ උතුම් පිළිසඳර නිසා අවස්ථාව ලැබුණා. ඉතින් ඒ කාරණා නොමින් අනුමෝදන් වන්න කියලා අපි ඔබට ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ සියලු කාරණාවන්ට අපට අවස්ථාව දෙන්නේ අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ නිසා වෙන්නේ අපි මුලින්ම අද දවසේ අපේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු හැමදෙනාම විසින්. ඔබට මම දැන් මතක් කරනම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සැදැහැති දායකත්වයේ පිළිබඳව අද දවසේ උතුම් දායකත්වයේ දරන්නේ ඉතාලියේ පදිංචි පින්වත් අජන්ත ජයකොඩි මහත්මයා චන්ද්‍රිකාල් පිටිය මහත්මිය රජිත පුතුණුවන් හේෂාන් පුතුණුවන් සහ මෙලෙනි දේනිය විසින් ඉතින් මේ පින්වතුන් අපි තාම සැදැහෙන් සිහිපත් කරගෙන පිළිසඳර ආරම්භ කරමු අද දවසේ අප කෙරෙහි කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍යරත්නයන් වහන්සේ නමක් වන අවසර වැලිමඩ සද්දාසීන අපේ ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට උන්වහන්සේ පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි උතුම් මිලිඳුරාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර දෙවන පොත් වහන්සේ පරිශීලනය කරමින් ඔබ වහන්සේ අපට කරුණු පහදා දෙන අවස්ථාවේ අද දවසත් අපට උදා වන්නේ අවසරයි ස්වාමී. නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත්තු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා අපි මිලිඳුරාජ ප්‍රශ්නේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන ඒ දහම් කාරණා කතා කරමින් යන්නේ. එතකොට මුල ඉඳලම ශ්‍රවණය කරපු අයට කොහොමද මේ සාකච්ඡාව ආරම්භ වෙලා කොයි වගේ තැනකද මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කියන සිතවිල්ල හිතවල තියෙනවා. එහෙමයි සර්. සමහර අය නම් දැන් දවස ගානේ කල් යන නිසා අමතක වෙලත් ඇති. ස්වාමීන් අපේ පසුබිම් කතාව పూర్ව ආත්මය. ඔව් දැන් මේ රජතුමා විශේෂයෙන් ගුණධර්ම හතක් අටක සමාදන් වෙලා ඉඳලා දවස් හතක් හාමුදුරනමක් වගේ සිත් ගුණධම් දැකලා මේ මේ අනාගතේ මේ ධර්මයේ තියෙන වචන අරගෙන මිනිස්සු ප්‍රශ්න හදයි. කියලා දැන් ඇත්තටම මේ කාලේ අපි මේ කතා කරන ප්‍රශ්න මිලිඳු රජුරුව අහන ප්‍රශ්න මිලිඳු රජුරුවන්ගේ ප්‍රශ්න නෙවෙයි. එහෙමයි ඒ රජතුමා අනාගතේ මේ වගේ දේවල් අහන්න පුළුවන් කියලා උපකල්පනය කරලා අහන්නේ. අනිත් එක මේ නාගසේන මහරහතන් වහන්සේත් එක්ක මහා වනයේ ඇතුළට ගිහිල්ලා පෞද්ගලිකවම කරන සාකච්ඡාව. එහෙමයි. එතකොට රජුරෝ ඒ වගේ පරිසරයක් හදාගත්තේ අවශ්‍යම කරුණෝ එන්න ඕන නිසා. මොකද සමහර ප්‍රශ්න වලට පිරිසක් මැද උත්තර දෙනකොට අපි අපි වුණත් එහෙමයි. අපි වුණා සමහර ප්‍රශ්න වලට පිරිසක් මැද උත්තර දෙනකොට සැලකිලිමත් වෙනවා පිරිස ගැන. එහෙමයි ස්වාමී. එතකොට සමහරලාවට එන උත්තරේ භාගයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මිනිඳු රජුරු ද සමහර ඒවා පෞද්ගලිකව අපිත් එක්ක කතා කරනකොට සම්පූර්ණ ඒකට උත්තරේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ තනි කරගන්නේ. මහා වනේ ඇතුළට ගිහලා සම්පූර්ණ උත්තරය ඕන නිසා. අනිතක රජුරවන්ට විශේෂ හැකියාවක් දිවා පුදුම මතක ශක්තියක් තිබ්බා. ඒ නිසා ඒ දෙන උත්තරේ ඒ විදිහට මතකයි. දැන් නාගසේන මහරහතන් වහන්සේත් එක්ක මේ තනියෙන් සිද්ධ සාකච්ඡාව ඒ මිලිඳු රජුරුවන්ගෙන් මේ සංඝ පරපුරට ඇවිල්ලා ඒ සංඝ පරපුරෙන් කටපාඩමින් ඇවිල්ලා මේ මේ ගාන්තාරුවට උනේ. එහෙමයි ස්වාමී. ඒතර පාලියෙන් අවුරුදු දහස් ගාණක් ගාන්තාරුඩ වෙලා තිබුණ පොත් වහන්සේ නුවර යුගයේ නුවර යුගයේ තමයි හීනිත කුමරේ මේ සුමංගල කියන හාමුදුරන් වහන්සේ සංගරාජ හාමුදුරන්ගේ પરම්පරාවෙන් එන මේ සිංහලට පරිවර්තනය කරන්නේ. එතනින් පස්සේ එක එක විදිහට සිංහල පොත් හැදුනා. නමුත් මෑත භාගයේ සහ සමස්තයක් වශයෙන් ගන්නකොට බොහෝ දෙනාට සරල සුගම භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ අනුවාදනය කළා මේ මිලිඳු රාජ ප්‍රශ්නය. එතකොට අපි දැන් ගොඩක් කරුණු කාරණා තියෙන නිසා අපි කෙලින්ම දැන් සාකච්ඡාව ආරම්භ කරමු. අවසරයි. අපේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා බණපදයක් තියෙනවානේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චිනෝ කියලා. එහෙමයි. සියලු සත්වයෝ දඬුවමට බයයි. සියලු සත්වයෝ මරණයට බයයි කියලා. සියලු සත්වයෝ දඬුවමට තැති ගන්නවා මරණයට බයයි කියලා බණපදයක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාගේ ගුණ දේශනා කරද්දී දේශනා කළා රහතන් වහන්සේලා කිසිම විදියකට බය වෙන්නේ රහතන් වහන්සේලා බය ඉක්මවා ගියා කියලා. ඒතර මිලිඳු රජු වහනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ සියලු සත්වයෝ දඬුවමට තැති ගන්නවා සියලු සත්වයෝ මරණයට බයයි කියලා කිව්වා නම් ඇයි මේ රහතන් වහන්සේලා කිසි දෙයකට බය නැහැ කියන්නේ ඒ සියලු සත්වයෝ කියලානේ කිව්වේ. සියලු කියන වචනේ මේ සියලු කියන වචනේ ඇල්ලුවේ. එහෙමයි ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා කතාව හරිනම් පස්සේ කතාව වැරදි. පස්සේ කතාව හරිනම් ඉස්සෙල්ලා කතාව වැරදි. ඒ නිසා මේ ඔබතෝ කෝටික ශාස්ත්‍රීය ඔබ වහන්සේ කරා පැමිණුණා. දැන් විසඳන්න කිව්වා මේක. ස්වාමීනි රජතුමන්ගේ ධර්ම ඥානය ධර්මයේ පිළිබඳව තියෙන වැටහීම කියවීම ඒක මේ විසඳ කියවීම කියලා කියන්නේ අසාධන ගැනීමනේ. එහෙමයි ස්වාමීනි. මේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 500කින් වෙච්ච සිද්ධියන්නේ. එතකොට ওই කාලේ ලංකාවේ ත්‍රිපිටකේ ගාන්ධාර උඩ වෙනවා. ලංකාවේ ත්‍රිපිටකේ ගාන්ධාර උඩ වෙනවා. එතකොට ඒ කාලේ ඉන්දියාවේ ත්‍රිපිටකේ ගාන්ධාර උඩ වීමක් ගැන කතාවක් නැහැ. එතකොට මේ ව්‍යවහාරයෙන් අසා දැනගත්ත දේන් තමයි දඹදිව යන්නේ. ඒතකොට රජතුමා විශේෂයෙන් සංඝයා ඇසුරු කරගෙන මේ තෙවලා දහම් ඉගෙන ගත්තා. ඉතින් අනිතක මතක ශක්තියනේ. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි සියලු සත්වෝ දඬුවමට තැති ගන්නවා සියලු සත්වෝ මරණයට බයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. රහතන් වහන්සේලා කිසිම දෙයකට බය නැහැ කියලාත් වදාළා. මේ හැබැයි සියලු සත්වයෝ මේ දඬුවමට තැති ගන්නවා සියලු සත්වයෝ මරණයට බයයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ රහතන් වහන්සේලා හැර. එහෙමයි ස්වාමීනි. එතන රහතන් වහන්සේලා කියන කතාවක් එන්නේ නැහැ. රජතුමනි යම් සත්වයේ කෙලෙස් සහිතයි නම් මම මගේ කියන හැඟීම බලවත්ව ඉන්නවා නම් ආන් ඒ කෙනා කරා මරණය આવොත් එයයි බය වෙනවා. එහෙමයි. ඉතින් රහතන් වහන්සේලා ඒ ගණයට වැටෙන්නේ නැහැ. මහරජාණනි රහතන් වහන්සේලා විසින් සියලු ගති සිඳින ලදී. සියලු යෝනි වනසන ලද්දේය, ප්‍රතිසන්දි නසන ලද්දේය, කෙලෙස් පරාල සිඳින ලද්දේය, සියලු භවයන්හි ඇල්ම නසන ලද්දේය, සියලු සංස්කාරයන් මුලින්ම සිඳින ලද්දේය, කුසල් අකුසල් වනසන ලද්දේය, අවිද්‍යාව බිඳින ලද්දේය, විඥානේ නොපැළවෙන දෙයක් කරන ලද්දේය සියලු කෙලෙස් දවන ලද්දේය. ලෝක ධර්මයේ ඉක්මවන ලද්දේය. එහෙන් රහතන් වහන්සේ සියලු බයෙන් නොතැති ගන්නාසේක. රහතන් වහන්සේලා කිසිම බයකින් තැතිගන්නේ ස්වාමීනි අවසර රහතන් වහන්සේ මරණය පිළිබඳව උන්වහන්සේගේ సంతානයේ කවර ආකාරද මරණය ගැන රහතන් වහන්සේට මරණය ගැන කියන්න තියෙන්නේ රහතන් වහන්සේ කරා මරණය පැමිණෙද්දී බය නැහැ තැතිගන්නේ රහතන් වහන්සේලා මරණය කැමැත්තෙන් සිටින්නේ මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ. තේරුණා නේද? ඉතින් දේශනා කරනවා සක්විති රජතුමාට. දැන් ඊට පස්සේ කියනවා මේ ඒ දැන් මේක රජතුමාට උපමාවකින් පෙන්වන්නත් එපා. මොකද රජතුමා ඉල්ලීමක් කළා මුලින්ම මට මේවා උපමා වලින්ම විස්තර කරන්න කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන සක්විති රජුරවන්ට ප්‍රධාන අමාත්‍ය ළඟින්ම ඉන්න අමාත්‍යවරු හතර දෙනෙක් ඉන්නවා. ඒ අමාත්‍යවරු හතර දෙනා ට රජතුමා කතා කරලා කියනවා අමාත්‍යවරුනි සියලු දෙනාගෙන් අයබදු ගන්න ඕන. කියලා කියනවා. දැන් රජතුමනි ඒ සක්විති රජුරෝ එහෙම කියපු ගමන් ඔය පණිවිඩය දැන් කිව්වනේ අර ළඟම ඉන්න අමාත්‍යවරු හතර දෙනාට බය හිතෙනවද දැන් අපිම අයබදු ගනි කියලා බය හිතෙනවද නෑ නෑ එයාල හතර දෙනා හිතේ නෑ ඒකට නේද එයාල හතර දෙනා ඒකට හිතේ නෑ අනිත් අයටයි මේ බදු ගැනීම තියෙන්නේ ආන්න ඒ වගේ තමයි නාගසේන මහරහතන් වහන්සේ වදාලා සියලු සත්වෝ මරණයට බයයි දඬුවමට තැති ගන්නවා කිව්වේ රහතන් වහන්සේලා හැර. ඒ පරිද්දෙන්ම වටහා ගන්න. ඒ ඒ කාරණාවෙන් වටහා ගන්න කියලා තමයි මේ තමයි නාගසේන මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි දැන් රජුරෝ කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ සියල් යන වචනේ වචනේ ශේෂ සහිත වචනයක් නොවේ. නිර්වශේෂ වචනයක්. සියල්ල කිව්වොත් එහෙම ඔක්කොම කව වෙනවනේ. ඒ කියන්නේ ආයෙ ඉතුරු කරන්න බෑ සියල්ලනේ. සියල්ලම සම. ඒක නිර්වශේෂ වචනයක්. ඉතින් ඒ නිසා නිර්වශේෂ වචනයක් බුදුරජාණන් වහන්සේ වදාළ නිසා දැන් කොටසක් හැර කියන එක ගැළපෙනවද කියලා. ඊට පස්සේ කියනවා එතකොට තවත් උපමාවක් කියනවා. ගමේ ගම් හිමියා විධාන කරන්නෙකු කැඳවනවා. ගමේ ප්‍රධානියා විධාන කරන්නෙකුට කැඳවනවා. ඒ කියන්නේ පණිවිඩ ගෙනියන අනදෙන කෙනෙකුට කතා කරලා කියනවා මේ ගමේ ඉන්න ගම්වැසියෝ ටික කැඳවපන් එක්මනට කියලා. ඉතින් අරයා ගිහිල්ලා අනබෙරයක් ගහලා යම්තාක් ගමෙහි ගම්වැසියෝ සිටිද්ද ඔවුන් සියල්ලෝ හැකිතාක් ඉක්මනින් ගම්හිමියා ළඟට ආරච්චි මහත්තයා ළඟට වරෙල්ලා කියලා කෑ ගහනවා. එතකොට ඒ ඕන මිනිස්සු රැස් වෙනවා. රැස් වුණාට පස්සේ මේ ගම්හිමියාට නිවේදනය කරපු කෙනා කියනවා ස්වාමීනි සියලු ගම්වැසියෝ රැස් වුණා. දැන් ඔබ වහන්සේ පණිවිඩය කියන්න කියලා. මහරජාන්නේ මෙසේ ගම් හිමියා කිව්වනවනේ සියලු දෙනා රැස් වුණා කියලා. රැස් වුණාද ඇත්තටම සියලු මේ ගම්වැසියෝ රැස් වුණාද? එහෙමයි දැන් ඔක්කොම රැස් වුණාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ නොපැමිණියයි නැද්ද? අනිත් බහුතර ජනයා නොපැමිණි ස්ත්‍රී පුරුෂයෝය. ආපු නැති ස්ත්‍රී පුරුෂයන් ඉන්නවා. දැසි දස්සෝ. දැසි දස්සෝ. තේරෙනව නේද? දැන් ඔන්න අපි ගමක වුණත් ගමේ ඔක්කොම මිනිස්සු එන්න ඕන කියනවා. වැඩක වැඩකාර මිනිස්සු එන්නේ නැහැ ඊට පස්සේ ගිලන් වෙච්ච ලෙඩ වෙලා ලෙඩ ඇඳී ඉන්න මිනිස්සු එන්නේ නැහැ ඊට පස්සේ ගව මහීස එළු බැටළු සුනකයෝ කියන මේ සත්ත්ව සිව්පාව එන්නේ නැහනේ. නමුත් රජතුමා කිව්වේ සියල්ලෝම පැමිණෙත්වා. නේද? අර වචනේ තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඔව් රජතුමා කිව්වේ සියල්ලම පැමිණේවා කියලා. එතකොට දැන් මේ උපමාවෙන් රහතන් වහන්සේ විස්තර කළේ සියල්ලම කියලා වචනේ කිව්වට ඇත්තටම ගත්තොත් එහෙම ඒ සියල්ල අයිති වෙන්නේ නැහැ හරි අපූර්ව විස්තරය නේ ස්වාමීනි අවසරයි. ඊට පස්සේ මේ වචන අල්ලගෙන පරිලැවෙන අයට හොඳ විග්‍රහමේවා. හරියට මිනිස්සු ඉන්නවා වචන අල්ලන අයනේ. වචන අල්ලන අය ඉන්නවා. ඊට පස්සේ කියනවා රජතුමනි ආන්නේ වගේ තමයි සියලු සත්වෝ දඬුවමට තැති ගන්නවා බය වෙනවා කිව් එකට රහතන් වහන්සේලායිද නැහැ. කියනවා රහතන් වහන්සේලා බය වෙන හේතු මුලින්ම නැසලා තියෙන්නේ. මහරජාණන් යම් මේ සත්‍යෝ කෙලෙස් සහිත බැසගෙන නැද්ද කෙලෙස් සහිතව සැප දුක් ඉදිරි උස් පහත් වන ස්වභාවයෙන් යුතු වේද ඔවුන් අරඹයා තමයි භාග්‍යතුන් වහන්සේ සියලු සත්වෝ මේ දඬුවමට බයයි මරණයට බයයි කියලා කිව්වේ. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි මේ වචන තියෙනවනේ. ওই වචනවල තියෙනවා සාවශේෂ වචන. සාවශේෂ වචනයකුත් සාවශේෂ අර්ථයකුත්. සාවශේෂ වචනේ කියන්නේ ඔක්කොම කවර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කොටසකට විතරක් යන් ගැළපෙන වචන තියෙනවා. ස්වාමීනි වචන දෙක මේ නිර්වශේෂ, සාවශේෂ කියන. නිර්වශේෂ කිව්වොත් ඉතිරි නෑ. ඒ කියන්නේ සම්පූර්ණ කව වෙනවා. සියල්ල ආවරණය වෙනවා. ආ සාවශේෂ කියන්නේ කොටසයි. කොටසක් හැර. ඔව් දැන් සමහර වචන පාවිච්චි කරද්දී මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒකෙන් සියල්ල ආවරණය වෙන්නේ නෑ. සාවශේෂ වචන. සාවශේෂ අර්ථ. ඒකෙන් එන අර්ථයෙන් සියල්ල ආවරණය වෙන්නේ නැහැ. තව වචන තියෙනවා සාවශේෂ වචන තියෙනවා නිර්වශේෂ අර්ථයක් එනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ කියන වචනෙන් ඔක්කොම ආවරණය වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් එන අර්ථයෙන් ඔක්කොම ආවරණය වෙනවා. තේරුණා නේද? දැන් අපි ගත්තොත් එහෙම ওই පහුගිය කාලේ දැන් අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ මුස්ලිම් ජනතාවට ආපු ප්‍රශ්නවලදී. අපේ සිංහලයා විනාශ කරන්න. එතකොට මුස්ලිම් අය කිව්වා අපි මේවට අයිති නෑ. අපි මේවට අයිති නෑ කියලා. එතකොට ප්‍රකාශයක් කළා හරි. සියලු මුස්ලිම් අය මේකට අයිති නැහැ. එනමුත් සියලු ත්‍රස්තවාදී හෝ මුස්ලිම්ය. සියලු මුස්ලිම් අය ත්‍රස්තවාදී නොවෙති. නමුත් සියලු ත්‍රස්තවාදී හෝ මුස්ලිම්ය. තේරෙනව නේද? එතකොට සමහර වෙලාවට වචනෙන් වචනෙන් සම්පූර්ණ ආවරණය නොවෙන්න පුළුවන්. අර්ථෙන් ආවෙන සියල්ලෝ කියන <laughs> අර්ථෙන් ආව වෙනවා ඊට පස්සේ නිර්වශේෂ වචනයකුත් සාවශේෂ අර්ථයකුත් තියෙනවා ඒ කියන්නේ සියල්ල කියලා ওই වගේ සම්පූර්ණ වචනේ දානවා නමුත් අර්ථයෙන් කොටසයි අහු වෙන්නේ අර්ථයක් වශයෙන් දැන් ওই කිව්වේ ඊට පස්සේ තියෙනවා නිර්වශේෂ වචන තියෙනවා නිර්වශේෂ අර්ථයක් තියෙනවා ඒ කියන්නේ ඒ වචනෙන් සියල්ල ආවරණය වෙනවා අර්ථෙනු සියල්ල ආවරණය වෙනවා ඒ ඒ අර්ථයහිලා කරුණු පිළිගත යුත්තේද? අපි කරුණු පිළිගන්න ඕනේ අර්ථයත් එක්ක කියනවා. වචන අල්ලන්නේ නැතුව. ස්වාමිනේ විග්‍රහය හරියගේ. නුවණ තියෙන ධර්මයේ හොයන ගවේෂණය කරන අයට හරියගේ විස්තරයක් ඒක. ඊළඟට තියෙන කර්මවත් වටිනවා. ගොඩාක්. මහරජාණනි පස් අයුරකින් අර්ථය පිළිගත යුත්තේ. දැන් ඔය අර්ථයනේ අපි ගන්න කිව්වේ. ඒ අර්ථය ආකාර පහකින් ගන්න කියනවා. කොහොමද පහ? බුද්ධ වචනෙන් අර්ථ රසයෙන් ආචාර්ය වංශයෙන් අභිප්‍රායෙන් ඉදිරියට ගන්න කරුණේ. ওই විදිහට තමයි යමක් පිළිගන්න ඕනේ. ඒක විස්තර කරනවා. බුද්ධ වචනේ කියන්නේ සූත්‍ර දේශනාවයි. එතකොට අපි යමක් පිළිගන්නකොට සූත්‍ර දේශනාවක තියෙනවා නම් අන්න පිළිගන්න ඕන. වරදින්නේ නැහැ. ඊළඟ එක අර්ථය අර්ථ රසයෙන් වශයෙන් පිළිගන්න කියලා කියන්නේ අර්ථ රසයේ වශයෙන් අර්ථ රසය යනුවෙන් අදහස් කරන්නේ සූත්‍ර දේශනාවට ගැළපෙන කරුණයි. සූත්‍ර දේශනාවට ගැළපෙන කරුණක් තියෙනවා. හැබැයි ඒක සූත්‍ර දේශනාවේ නෑ. ගැළපී යන කරුණු ගැළපී යන කරුණු තියෙනවා. දැන් සූත්‍ර දේශනාවට ගැළපෙනවා. නමුත් ඒ සූත්‍රයේ ඒක නෑ. ස්වාමීනි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන විට එහෙම ගැළපී යන දැන් අපි උපමාවක් ගත්තොත් කරුණු ගත්තොත් ගැළපියනවා. දැන් සමහර වෙලාවට අපිට මෙහෙම වෙනවා. ඒ තමයි අපි මෑත භාගයේ පෙරේතයන්ගේ කතා. මෑත භාගයේ දෙවිවරුන්ගේ කතා. අපි විමාන කතාවක්, പ്രേත කතාවක් කියලා දානවා. නමුත් ඒ කතාව പ്രേත වස්තු විමානවත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නමුත් പ്രേත වස්තු විමානවත් වෙට ගැළපෙනවා. අන්න ඒකෙත් අර්ථය ගන්න කියනවා. දැන් ඕක හොඳ වැඩි. දැන් සමහර අය අහනවානේ ඕක කොයි පොතේද තියෙන්නේ කියලා. එහෙමයි. එහෙම අහන ඒවා තියෙනවානේ. ඒ වෙලාවේ දැන් සමහර වෙලාවට අපිට පෞද්ගලිකව අපි සමාජයේ මුණ දෙන සිද්ධීන් එක්ක සමහර කතා අපි ධර්ම දේශනාවලදී කියනවා. ඒකට කෙනෙක් එකපාරම ඇහුවොත් එහෙනම් ඔක කොයි පොතේ තියෙන්නේ කියලා කියනකොට මට ඒක ප්‍රේතවත් වීමානවත් වීම මට පෙන්වලා දෙන්න බෑ. නමුත් ඒක සූත්‍රයට ගැලපෙනවා. ඉතින් මේ බුද්ධ මේ නාගසේන මහරහතන් වහන්සේගේ දහම් විග්‍රහයේ තියෙනවා යමක් දේශනාවට ගැළපී යනවද ඒක අර්ථ රසයෙන් යුතු කරුණක් විදිහට තමයි ගන්නේ. අන්න ඒව පිළිගන්න කියනවා. ඊට පස්සේ තියෙනවා ඊළඟ කාරණාව තියෙනවා ආචාර්ය වංශය යනුවෙන් අදහස් කරන්නේ ආචාර්ය වාදය. ආචාර්ය වංශය කියලා කියන්නේ ඔන්න සූත්‍ර කරුණකුත් නෙවෙයි. සූත්‍රයට ගැළපී යන කරුණකුත් නෙවෙයි. නමුත් ගුරුවරයා උගන්වලා තියෙනවා. ගුරුවරයාගේ තියෙන අත්දැකීම් දැන් උදාහරණයක් ගමු ආචාර්යවාදයට ගරු කරන්න ඕන කියනකොට දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 17න් මහාන වෙලා පන්සල් වල ඉඳලා කැම්පස් එකේ ඉඳලා ආරණ්‍ය ගානේ ගිහිල්ලා හිමාලේ ගිහිල්ලා ඉන්දියාවේ සැරිසරලා ඊළඟට මේ ලෝකෙ වටේ ඇවිදලා තනියෙන් ධර්ම ප්‍රචාරය කරලා උන්වහන්සේට තියෙන අධ්‍යක්ීම් ගෝලියෝ 1000ක් උන්වහන්සේ එක වචනෙන් පරිපාලනය කරලා ආයතන සිය ගානකට ආසන්න ප්‍රමාණක් ආයතන පරිපාලනය කරලා ඊළඟට ධර්මයේ ලියලා ත්‍රිපිටකයේ ලියලා ධර්මයේ කතා කරලා සාකච්ඡා කරලා ඊළඟට ගෝලියෝ 1000කගේ ප්‍රශ්න ගැටලු निराකරණය කරලා උන්වහන්සේගේ හිතේ තියෙන අත්දැකීම් සමුදාය ඥානෙ කොහොම ඇතිද? එහෙමයි ස්වාමී. ඔය ඔය වාගේ අත්දැකීම් ඔය වාගේ පන්නරයක් ඔය වාගේ ගුරු තේජසක් මං හිතන්නේ වෙන කෙනෙකුට තියෙයි කියලා. ගුරු ලොකු ශාවින්හන්සේ ආපු මාර්ගය උන්වහන්සේ දන්නේ. ලොකු ශාවින්හන්සේ කාපු බැට ටික උන්වහන්සේ දන්නේ. ඒ නිසා මහත්තයා උන්වහන්සේට තියෙන අත්දැකීම් එක. ඒවත් එක්ක මම නම් ලොකු ශාවින්හන්සේ යමක් කිව්වට පස්සේ තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. අපි මේ මේ කෝස් කකා මේ ගෙවල් වල මිනිසුන්ගෙන් බැනුම් අහා වැඩපොළවල් කරගෙන ඒක ASCII ඉගෙනගෙන අනාගතයක් ගැන හිතලා ඊළඟට මැරිගෙන ක්ලාස් ගිහිල්ලා පොත්පත් බල බලා අපි ඉගෙන ගන්න අපි දුක් විඳා. ඒක අපි තිසරණේ දන්නේ නැහැ, ධර්මයේ දන්නේ නැහැ. ඒතර ඒ අතරේ තමයි උන්වහන්සේ අපිට ධර්මයේ කියලා දුන්නේ. ඊට පස්සේ ධර්මයට පැහැදිලා අපි ආවේ පිළිසරණක් හොයාගෙන. අපි පිළිසරණක් හොයාගෙන ආවේ ගුරුවරුත් එක්ක වාද කරන්න නෙවෙයි. අනිතක ලොකු ස්වාමීන් වහන්සේ මෙච්චර කාලයකට දැන් අපි අපි දැන් මහමෙවුනාවත් එක්ක සම්බන්ධ වෙලා මේ පැවිදි ජීවිතෙත් එක්ක අවුරුදු 15කට කිට්ටුයි. මෙච්චර කාලයකට අපිට මොසාවක් කියලා නැහැ. අපිව රවට්ටලන්නේ නැහැ. අවසරයි ස්වාමීනි ආචාර්යවාදයේ ආචාර්යයන් වහන්සේගේ අවවාදයේ සම්පූර්ණ ධර්ම විනයට අනුකූල එකක් නේද? ආන ධර්ම විනයට අනුකූල. දැන් මේකේ තියෙනවනේ අර්ථය ගන්න එක මහත්ය මෙහෙම එකක් කියන්න. නිවන් දකින්න කියලා හිතාගෙනම හාමුදුරනමක් ආවා අනුරාධපුර යුගයේ. ගුරු හාමුදුරේ යම මහාන කළ ගුරු හාමුදුර කිව්වා පොඩි නම ත්‍රිපිටකේ කටපාඩම් කරන ගමන් කේසා ලෝමා නකා දන්තා කියන මේ ඒ මේ කුණප කොට්ටාස 32 සජ්ජායනා කර කර සක්මන් කරන් එක දිගට ඒක අනිවාර්යෙන් කරන්න කියලා. ඒකට ආවේ ත්‍රිපිටකයෙන් ඉගෙන ගන්නනේ කිව්වේ වෙන එකක්. නමුත් ගුරුවරයාට ගෞරවයෙන් සජ්ජායනා කර කර හිටියා නොකඩවා මාස 3න් සෝතාපන්න වුණා. ගුරුවරයාගේ වචනේ. ඉතින් ඒ නිසා මේ දේශනාවේ තියෙනවා ආචාර්ය වාදය පිළිගත යුතුයි කියලා. ඊළඟට තියෙනවා අභිප්‍රාය වශයෙන් අදහස් කරන්නේ තමන්ගේ මතයයි. තමන් කල්පනා කරලා ඒ තමන් කල්පනා කරලා මේ කරුණක් යම් කිසි කරුණක් තීරණය කරගෙන පිළිගන්න පුළුවන් කියනවා. ඊළඟට තියෙනවා ඉදිරියට ගන්නා කරුණ වශයෙන් අදහස් කරන්නේ මේ සිව් කරුණ සමකොට ගැනීමයි. ඒ කියන්නේ මහත්ය කරුණු පහකනේ පිළිගන්න කිව්වේ. ඒ තමයි බුද්ධ වචනය, අර්ථ රසයෙන් එන එක, ආචාර්යවාදය, අභිප්‍රාය ඉදිරියට ගන්නා කරුණ. ඒතර ඉදිරියට ගන්නා කරුණ කිව්වේ අර කරුණු හතරෙන්ම එන අර්ථේ. බුද්ධ වචනේනොයි අර්ථ රසේනොයි ආචාර්ය වාදේනොයි තමන්ගේ මතයයි. ඔය කරුණු හතරම ගලපලා ගන්න අදහසට තමයි කරුණ සලකලා බලලා ගන්නවා කියලා කියන්නේ. ඔය කරුණු පහෙන් මේ අර්ථය පිළිගන්න පුළුවන් කියලා කියනවා. ස්වාමීන් එසේ වූ විට ඒ සත්‍ය එහෙම නැත්නම් එසේ වූ විට හොඳ අර්ථයක් තමන්ගේ හිතට වැටහෙනවා. එහෙම ස්වාමීනි අවසරයි අපේ අර්ථය මත කරගන්න විට සලකා බලන්න අවශ්‍ය කාරණා ඔබ වහන්සේ අපිට. ඇත්තට මේ කාරණා අපහ හරි වටිනවානේ. අසලිනවා. ඒක තමයි ඒ යම් කිසි දෙයක අර්ථයක් ගන්නකොට බලන්න කියන සූත්‍ර දේශනාව. ඊළඟ අර්ථ රසය. අර්ථ රසය කියන්නේ සූත්‍රේ නෑ නම සූත්‍රයට ගැළපිලා යනවා. එහෙමයි. ඊළඟට බලන්න කියනවා ආචාර්යවාදය. ආචාර්යවරයාගේ ආචාර්යවරයා කියන අද්දකින් තියෙන කෙනානේ. ස්වාමීන් වහන්සේ ඒක විශේෂ කාරණාවක් විශේෂ කාරණාවක් ආචාර්යවාදී. දැන් මහතේ අටුවාවලක් තියෙනවනේ. අටුවාවලක් තියෙනවා බුද්ධ දේශනාව අනුව ගත්ත කරුණු තියෙනවා. ආචාර්යවාදීන් එන කරුණු තියෙනවා. එතකොට ඒකේ සමහර අය ඔක්කොම සසඳලා තමන්ගේ අදහසක් ගන්නවා. ඊළඟට සමහර අය බුද්ධ දේශනාව ගැළපී යන කරුණු ආචාර්යවරු කියපේවා තමන්ගේ අදහස් ඔක්කොම ගලපලා ගන්නවා. ඒක පස්සෙන් එක. එහෙම. හරි ලස්සන ඒක මතක තියාගත්ත යුතු එකක් නේ. හරි මතුවෙන්න. දැන් ඔන්න මෙහෙම එකක්. දැන් මේ කරුණ සූත්‍රේ නෑ. එහෙමයි. දැන් මේක ඔන්න සූත්‍රේ නෑ. එහෙනම් මේ කරුණ අපි ධාරණය කරගන්න ඕන දෙවෙනි තැන. ඒ කියන්නේ අර්ථ රසය. සූත්‍රේ නෑ නම සූත්‍රෙට ගැලපෙනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ වගේ. ඉතින් ඒ නිසා ඊළඟට තමයි දැන් මේ කරුණ ටිකෙන් උගන්වනකොට ඒ නාගසේන මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට මේක එන්නේ ආචාර්යවාදී විදිහට. එහෙමයි ස්වාමී. තේරෙනවද? දැන් අපි ආචාර්යවාදී විදිහට ගන්න මේවා. ඒ විදිහට කරුණ තේරුම් ගන්න ඕනේ. දැන් මේවා අනුව තේරෙනවා මිනිසුන්ට වාද කරන්න නෑනේ බුද්ධ ශාසනයේ. නේද? ඇත්තටම බුද්ධ ශාසනයේ වාද කිරිල්ලක් නෑනේ. ස්වාමීනි මේ අපි තාම උඩ මට්ටමේ මෙතරම් අවවාදයක් ලැබිලා තියද්දි සමහර වෙලාවට අපි තීරණයක් ගන්න අපි ප්‍රකාශනකුත් කරන්නේ සරලව. ඔව් එහෙම තියෙන. හැබැයි මෙහෙම එකක් මහත්තයා. ඒ තමයි මිනිසුන්ට පව් මිනිසුන්ට මේ දහම් දැනුමේ නැහැ ඒ දහම් කරුණ දැන් අද ඉඳලා අපි හික්මන්නේ මේ කරුණ තනෝනේ. ඒ නිසා මනුස්සයට මෙහෙම මෙහෙම මිනිසුන්ගේ එක එක අදහස් තියෙන්න පුළුවන්. නමුත් මනුස්සයට හැකියාවක් තිබ්බොත් සත්‍ය වචන ඉදිරියේ තමන්ගේ අදහස බැහැර කරන්න එහෙම තිබ්බොත් ධර්මානුකූල අදහස් ඉදිරියේ තමන්ගේ අදහස බැහැර කරන්න පුළුවන්කම තියෙනවා නම් මහත්තයා මොන දෘෂ්ටියේ හිටියත් ඒ මනුස්සයා බේරෙනවානේ කවදා හරි. ස්වාමීනි තමන්ගේ වචනයට තමන්ගේ අදහසට ඇලියන්න අනවශ්‍යයි නේද ස්වාමීනි? ඔව් එහෙම අනවශ්‍යයි. දැන් මෙතන උනත් තමන්ගේ අදහසට මේ ආනව කරුණු පිළිගැනීමක් තියෙනවා ලෝකයේ කියලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනකොට මුලින්ම බුද්ධ වචන විස්තර කරනවා. එහෙමයි ස්වාමී. දැන් බුද්ධ වචනේ ගැළපෙන දේ විස්තර කරනවා. ඊළඟට ආචාර්යවරුන් ගැන විස්තර කරනවා. ඒතකොට ස්ටේප් විදිහට නෙමෙයි ගේන්නේ. ක්‍රමවේද ගණනාවක්. ක්‍රමවේද ගණනාවකින්මනේ Tamange අදහසට එන්නේ. එහෙමයි ස්වාමී. ඒකයි. ඊළඟට තියෙනවා දැන් මේවා විස්තර කරනකොට මිලින්ද රජු කිව්වා හරි. ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහට දැන් සියලු සත්වෝ මරණයට බයයි. ඒ වුණාට රහතන් වහන්සේලා ඒකට අයිති නැහැ කියන එක හරි මම පිළිගන්නම්. පිළිගන්න වෙනවා කිව්වා. හරිද? ඒ වුණාට ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ස්වාමීනි නිරේ තියෙනවානේ. අපාය අපායේ තියුණු දුක් තියෙන, කටුක දුක් තියෙන, වේදනාවලින් ගිනිගෙන දැවෙන නිර්සත්තු ඉන්නවානේ. ඒතුළ නිර්සත්වයාට සැපේ නිරේ මැරෙන එකනේ. නිරයෙන් අයින් වෙන එක. නිරයෙන් අයින් වෙන එකනේ නිරේ නිරසත්වයට තියෙන සතුට ඒ වුණාට නිරේ නිරසතා මරණයට බයයි නේ කිව්වා. එහෙමයි. දේනෝ නේද? ඇත්තටම දැන් අර පැත්තෙන් දැන් මේ ගිනිගෙන දැවි දැවි ඉඳින් දොරක් කරෙනකොට දුවන්නේ ඉරේ මෙදෙන ඒ කියන්නේ අර දුක මැරෙන්න කැමති නැති නිසානේ. පැහැදිලිද මම කියන එක? ඒතර නිරේ මෙච්චර දුක් විඳ විඳ ඉන්න එකත් මැරෙන්න බයයි. එතකොට ඇහුවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඕක කොහොමද දැන් ඔබ වහන්සේ විස්තර කරන්නේ? ඊට පස්සේ කිව්වා මහරජාණන් දේශනා කරන අපේ රහතන් වහන්සේ මහරජාණන් නිරිසත්තු නිරේට ඇලිලා නැහැ. නිරේන් මිදෙන්නමයි කැමති. ඒත් ඔවුන් තුලත් මරණය ඇති වෙනවා. මරණ බය ඇති වෙනවා. ඒ මරණ බය ඇති වෙන්නේ ඒක මරණයේ ආනුභවය කිව්වා. ඒ කියන්නේ මරණයේ ස්වභාවය තමයි බය ඇති කරනවා. එහෙමයි. නිරේ නිරිසතාට බය ඇති වෙන්නේ නිරිසතාගේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි. මරණයේ ආනුභාවය තමයි ඒ සතාට බය ඇති කරන එක. එහෙමයි. තේරුණා නේද? දැන් සමහර ගෙවල් වල ඉන්නවා දරුවා අප්පච්චිට බයයි. තේරුණා නේද? එතකොට ඒකේ ස්වභාවය තමයි අප්පච්චි දැක්ක ගමන් බය හිතෙනවා. එයා කලින් බය හදාගෙන නැහැ. අප්පච්චි දැක්ක ගමන් බය හිතෙනවා. ගොඩාක් ගෙවල් වල පුතාලා අම්මටම හේතු වෙන්නේ ඒකනේ. අම්මට තමයි ඔක්කොම ටික. අප්පච්චිට බයයි. එතකොට ඒකට හේතුව තමයි ඒ තමයි අප්පච්චිගේ ආනුභාවය. මරණයට අනුසයක් තියෙනනේ. ඒ වගේ තමයි අර නිරේ නිරි සඳහා මරණයට කැමති නෑ. මේ මේ මේ අපායට ආස නෑ. නමුත් මැරෙන්න බයයි. ඒ හේතුව තමයි මරණයේ අනුභවය. ඒක මරණයේ ස්වභාවය බය ඇති කරනවා. දොන මිනිස්සු කියා ඉන්නවා අපි නම් බය නෑ බය නෑ කියලා මරණයක් එන්න ඕන බලන්න. ඊට පස්සේ දේශනා කරනවා නන්ද රජු කියනවා විශ්වාස කරන්න බෑ මරණයේ වම අනුභවයක් තිබිලා නිරිසත්තු මරණයට බය වෙනවා කියන එක මට විශ්වාස කරන්න බෑ. නිමිදෙන කැමැති වූවන්ගේ චුත වීම ඇති කල්හි බය උපදින්නේ නම් ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඕම් ප්‍රාර්ථනා කළ යම් කරුණක් ලබත් නම් ඒ සිනාවෙන් මොහොන දිය යුතු කරුණකි මේ ගැන මා දැනුවත් කළ මැනව. නිරේ නිරිසතා නිරෙන් චුත වීම නම් කැමැති ඔහු කරා මරණයේදී hina වෙවි ඉන්න බෑයි. ඇයි මේ නිරිසතා බය වෙන්නේ? දැන් කුෂ්ඨ හැදිච්ච බල්ලෙක් ඇත්තටම ඊට වැඩි හොඳයිනේ ඕකෙන් මැරිලා ගිහිල්ලා හොඳ තැනක උපදිනවනම්. ඊට ඒක නමුත් මහත්ය පොල්ලක් කරන් කුෂ්ඨ හැදිච්ච බල්ලෙකුට ගහන්නකෝ. ඌ අලිගේ ගහගෙන බය වෙන හැටි. අර ලැබුණු ජීවිතය අතහරින්න මේ අපි කැමති නැහැ. ඒ ඒ ඒ ඒ ඒ බය උපදින්නේ මරණයේ ස්වභාවය. මහත්ය හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේක අපි කලින් හිතලා නැහැ. නමුත් මේක සත්‍යය. ඒ තමයි රජතුමනි හරි ලස්සන කාරණාවක්. මරණය යන මේ චතුරාර්ය සත්‍ය නොදුටු පුජ්‍යලයන් හට බයජනක තැනකි. මරණේහිලා ජනයා තැතිගනි චකිත වේ මහරජාණෙනි යමෙක් විසගෝර සර්පයාට බිය වේ නම් ඔහු මරණයට බිය වෙමින් විසගෝර සර්පයාට බිය වේ මහත්තයා අපි සර්පය දැක්කම බයයිනේ ඒ බය වෙන්නේ ඉස්සල්ලාම සර්පයාට නෙමෙයි මරණයට බය වෙන වුණ කෙනා තමයි සර්පයාට බය. මරණයත් එක්ක තියෙන සම්බන්ධය තමයි ස්වාමීන් අතෙන් යන්නේ. ඒකයි. එහෙමයි. දැන් කියනවා ඇතෙකුට බයයි නම් ඉස්සෙල්ලා බය මරණයට කියනවා. තේරුණා නේද? දැන් දැන් බෝම්බ බැඳගෙන පුපුරවා ගන්න උන් ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් අපි බෝම්බයක් කිව්ව බයයිනේ. හේතුව අපි මරණයට බයයි. ඒ නිසා බෝම්බෙට බයයි. අරකා බෝම්බෙට බය නැත්නම් ඒක මරණයට සූදානම් වෙලා. දැන් ඔවුන් තුලත් දැන් මේ ධර්මානුකූල දැන් ඊළඟට විස්තර කරමු අපි තේරුම් ගමු බෝම්බයක් බැඳගෙන යන එකෙක්ගේ හිත කොහොම වේද කියලා. අපි දැන් මේකෙන් බලමු ඊට පස්සේ වෙනවා සිංහයාට බිය වෙන දිවියෙකුට බිය වෙන වලසයෙකුට බිය වෙන මී ගවයෙකුට බිය වෙන ගවයෙකුට බිය වෙන ගින්නට බිය වෙන ජලයට බිය වෙන කණුවකට බිය වෙනවනම් විෂකටුවකට බිය වෙනවා නම් ආයුධයකට බිය වෙනවා නම් ඔහු මරණයට බය වෙමින් ආයුධයට බිය වෙයි. එහෙමයි. දෙපැත්ත කැපෙන තියුණු කඩුවක් දැක්කොත් එහෙම ඊළඟ නිය කටර එකක් දැක්කොත් එහෙම දෙකම ආයුධනේ. අපි බය කෝකටද? අපි එකමර මේ සැලිය යනවා <laughs> හේතුව අපි දන්නවා නිය කටරකින් මරන්න බෑ. හොඳින්ම දැනගන්නවා. <laughs> එතකොට ඒ උපමාව වෙනුත් මහත්තයා හිතා ගන්න බැරිද? අපි මේ මරණයට බය නිසා තමයි ආයුධ වලට බය. ඒකයි අර සිංහල අභිමානය ඇති කරන්නේ. සිංහල මිනිස්සයාට මරණයට බය නැති කරන්න ඕන. ඇත්තටම බය නැති කළා නම් ඔහොම නෙවෙයි කඩු ටොං ගානක් තිබ්බා කිව්වත් බය නැහැ. මරණයට සූදානම් වෙන්න ඕන. ඕන එකට. ඇයි සිංහල මිනිහනි සුගතිය යන්නේ? එහෙමයි ස්වාමී. මහත්ය රුවන්වැලිසෑය වැන්දේ ජයසිරි මහ බෝධින් වහන්සේ වැන්දේ සාදු කියලා බුදුගුණ කිව්වේ. සංගරුවනට දන් දුන්නේ. මල් පහන් පූජා කළේ පිරිච්චිවි සිංහල මිනිහනේ. ඒ වගේනේ මිනිස්සු සුගතිය යන්නේ. මොකටනම් බය වෙන්නද? නේද? අනිතක මිනිස්සෙක් ඉදිරියට ආවත් එන්නේ ජාතිය බේරගන්නනේ. ආගම බේරගන්නනේ. ජාතියයි ආගමයි දෙක එකට නෙ තියෙන්නේ. සිංහල මිනිහත් එක්කනේ බුද්ධ ශාසනය තියෙන්නේ. බුද්ධ ශාසනයත් එක්කනේ සිංහල මිනිස්සයා ඉන්නේ. පැහැදිලි නේද? ඒ නිසා ආගම જાතිය බේරගන්න හදන මිනිස්සෙක් ඉන්නවනම් ආගම જાතිය බේරගන්න හදන මිනිස්සයාගේ වචනයෙන් පවා පින් රැස් වෙනවා. ඒ මිනිස්සු තමයි අනාගතයේ මේ සිංහල මිනිස්සයාගේ සුගතිය රකින්නේ. නිවන රකින්නේ. බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන පරපුර රකින්නේ අද ආගම જાතිය බේරගන්න මිනිස්සයා. ඒ නිසා ආගමජා දැන් මේ වෙලාවේ මේ වාගේ වෙලාවක මිනිස්සයා හොඳට ජාතික අභිමානය ඇති කරගන්න ඕන ඇති කරවන්න ඕන ආගම දහම ගැන කැමැත්ත ඇති කරගන්න ඕන ඇති කරවන්න ඕන ඒ බුද්ධ ශාසනයේ තියෙන තේජස මිනිස්සයාට දෙන්න ඕන ඒක මහ පිනක් මේක මහ පිනක් ඉතින් ඒ නිසා මහත්තයා මරණය අපි යම් දෙයකට බය වුණොත් එහෙම බය වෙන්නේ මරණයට බය නිසා ඒ විදිහට තමයි මෙතන මේ විස්තරය තියෙන්නේ. තව විස්තරයක් තියෙනවා. ස්වාමිනේ තව කාරණාවක් <laughs> විමස ගන්න හිතෙනවා මේ වෙනස් කාරණාවක් දැන් අපේ රණවිරු දූ දරුවන් අපිට නිදහස ලබා ගැනීම කියන කාරණාවේදී අපි මෑත ඉතිහාසය ගැන හිතලා බැලුවත් එහෙම අපේ දෙමව්පියන්ගේ දරුවෝ ඒගොල්ලෝ මේ විශාල මේ ජීවිතය අතහැරලා රටදැය ආගම කියන කාරණාවන්නේ ජීවිත අතහැරීම නිර්ලෝභීව සිදු කළා ස්වාමීන් ඒක මේ මහත්යා මේ මේ රණවිරුවන්ගේ ජීවිත ගැන නම් හරි පුදුමයි ඈ. ඒකට හේතුව තමයි මහත්තයා මේ අපි දැන් අවුරුදු දසවසරක් අපි නිදහසක් භුක්ති විඳානේ. එහෙමයි. ඊළඟට ලක්ෂ ගණන් දහස් ගණන් පිරිවරාගෙන ධර්මයේ දේශනා කළා, පින් දහම් කළා, කුසල් දහම් කළා. බය තැති ගැනුන් නැතුව සැරිසරුවා. දැන් මහත්තයා මිනිසු 500ක් 1000ක් එකතු වෙන තැනක වැඩසටහනක් කළොත් එහෙම වටේට ගාඩ් එක දාන්න බෑ. එතකොට මේවා නැතුව නිදහසේ අපිට කුසල් දාන් හැසිරෙන්න පින්දහම් කරන්න පරිසරයේ හැදුවේ රටදැව වෙනුවෙන් දිවිපුදුපු රණවිරුවෝ. මම නම් හිතන්නේ මේ මේ පින්බලෙන් මේ මිනිස්සු නරකයකට නරක තැනකට යයි කියලා. රටදැය ආගම අවංකවම පහන්සිතින්. අවංකව අවංකව රට ජාති ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච අය බොහෝ පින් රැස් කරගත්තා. ඔවුන්ගේ අතින් සිද්ධ වෙච්ච ප්‍රාණඝාත තියෙන ප්‍රාණඝාතේ පිනක් නෙවෙයි පවා. ද්වේෂේ පිනක් නෙවෙයි පවා. නමුත් රට, ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු කරපු එක පිනක් ඒ වනාහි බලවත් වෙනවා. එය එක් පළවෙනි තැනට එන්නේ. එහෙමයි. ඊට පස්සේ මහත්තයා අදත් එහෙමයි. මේ මොහොතේ අද මිනිස්සු ඔක්කොම ටික සෙල්ලම් දාන්නේ අපේ කොල්ලෝ කිල්ලෝ ටික තුවක්කු ටික තියාගෙන ආරක්ෂාව තියාගෙන ඉන්න නිසානේ. මොනවාරි ප්‍රශ්නයක් ආවම කොල්ලෝ ටික නිදාන්න තියෙන්නේ. ඒ නිසා හැම ගෙදරකම මිනිස්සු තෙරුවන් ඇඳලා මේ රටදැයි ආගම බේරගන්න කොල්ලන්ට කෙල්ලන්ට පින් දෙන්න ඕන. මහත්තයා අපේ කාරණාව අනුව බලනකොට මරණය. මරණය ගැන විස්තර තියෙනවා. මරණයේ හැඟීම් වල වේගයෙන් උණුසුම් වන බවක් ඇත්තේ. මරණය ගැන හිතච්ච ගමන් ඇඟ උණුසුම් වෙනවා. කෙලෙස් සහිත සත්වෝ මේ හැඟීම් වල වේගයෙන් උණුසුම්ව මරණයට තැති ගනිති. බය වෙති මහරජාණෙනි නිර්සත්වයන් එයින් නිදහස් වන්නට කැමැති වුවත් මරණ ඉදිරියේ තැති ගන්නවා බය වෙනවා කියන්නේ. එහෙමයි. හේතෝ මරණය කියන සිතිවිල්ල බය කරනවා. එහෙමයි ස්වාමීනි. මරණය කියන සිතිවිල්ල බය කරනවා. ඒකයි ශ්‍රාවකයාට නිතර පැමිණෙන්න එන මරණය ගැන හිතලා මරණ සංඥාව හිතට අරගෙන නිර්භීතව ධර්මයේ පුරුදු කරන්න හිතක් හදන්නේ මරණානුස්සතියෙන්. වීරිය ඇති කරවන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට විශ්‍රාවකයා හික්මනවා. ශ්‍රාවකයා හික්මවනවා. ලස්සන උපමාවක් විස්තර කරනවා. නිරිසතා ඇයි මරණයට බය වෙන්නේ කියන එක. ඔන්න මහන්තයා මිනිස්සෙගේ විස ගෙඩියක්, සරව ගෙඩියක් ඇවිල්ලා. දැන් මේ මිනිසයාට ඕනේ මේක සුව කරගන්න නේද? ඉතින් මෙයා වෙදෙක් ගාවට ගියාට පස්සේ වේදා කටු ටික අරගෙන කූරු රත් කරලා කපනේ වටික ලං කරගෙන ළඟට ඇවිල්ලා එහිම එනකොට ලෙඩාට මොකද හිතෙන්නේ ලෙඩා බය වෙනවනේ ඊට පස්සේ කපනකොට කෑ ගහනවා බය වෙනවා. නමුත් ලෙඩාට ඕනන්නේ සුව වෙන්න. නමුත් ලෙඩාට සුව වෙන්න ඕන උත් මේ සර්වගෙඩිය කපනකොට රත් වෙච්ච එකකින් රත් කරලා මේක විස අයින් කරනකොට ඇතුළ සුද්ධ කරනකොට hina වෙවි ඉන්නවද? නෑනේ. බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නේ. අදටත් මේ ඔපරේෂන් එකක් හරි මොකක් හරි කරන්න කියනවා කිව්වහම අපි එහෙම මහත්යා සාමාන්‍ය දැන් අපි කිව්වොත් ඇත්තනේ. එහෙමයි. ඔන්න ඔය උපමාව ගන්න මහත්යා මොකක් හරි තියෙනවා. දැන් අපි කියමු බඩේ ගලක් කියලා. ඒක අයින් කරන. ඇත්තටම ගල අයින් කරන එක නෙසෝය. නමුත් ඔපරේෂන් කිව්ව ගමන් බය වෙනවද නැද්ද? ටිකක් ඉස්සලා යනවා. ඒකනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් පිළිකාවක් කියලා කිව්වොත් පිළිකාව දැනගන්න එකනේ හොඳ ඉක්මනට බෙහෙත් කරන්න පුළුවන්. නමුත් පිළිකාව කියවපු ගමන් බය වෙන්නේ නැද්ද? ඉතින් ඒ වගේ කියන නිරිසතා අපායට කැමති නෑ කියනවා. නමුත් අර මා මේ නිරිසතා මරණය ඉදිරියේ බය වෙනවා කියනවා. ඒක මරණයේ ස්වභාවය කියනවා. ඊට පස්සේ තියෙනවා ඔන්න ඉසුරුමත් පුජ්‍යලයකට වැරද්දක් කරනවා. ඕන මැති ඇමතිවරයෙකුට හරි බාධා පුළුවන් කාර කෙනෙකුට මිනිස්සුකින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ හිරේ දානවා. ඊට පස්සේ කාලයක් යනකොට අර මිනිසයාට හිතෙනවා අර ධනවත් මිනිසයාට පව් අරකය නිදහස් කරන්න ඕන කියලා. ඊට පස්සේ පණිවිඩයක් යවනවා මේ අරන් වරෙන් අරක කියලා. ඊට පස්සේ අරයට දැන් හිරේ ඉන්න මිනිසයාට පණිවිඩයක් එනවා. Taman වැරද්දක් කළේ එයාටනේ. අන්න ඔබව කැඳෙව්වා කියලා. දැන් මෙයා යන්නේ බයෙන් ඊළඟට මොකක් කරයිද දන්නේ ඇයි මේ මනුස්සයාට තමන්ගෙන් වැරද්දක් වුණානේ. නමුත් ඇත්තටම එන්නේ කියන්නේ නිදහස් කරන්න. නමුත් යන්නේ බය වෙලා. ඒ වගේ තමයි නිරේ නිරිසතා මැරෙන්නේ නිරිසතාගේ යහපතට. නමුත් මරණේ නිරිසතා කරා එද්දී බය වෙනවා. බය වෙනවා නිරිසතා. ඉතින් ඒ වගේ විස්තර කරනවා. මහරජාණෙනි මෙහිලා දෂ්ට කළ සැනින් විස පැතිරෙන තව උපමාවක් කියනවා. දෂ්ට කරපු සැනින් විස පැතිරෙන ලොකු විසගොර සර්පෙක් මේ කෙනෙකුට දෂ්ට කරනවා. වේදා මොකද කරන්නේ? මාන්තර බලෙන් අර සර්පයා ගෙන්නලා විස ඔරවන්න හදනවා. දැන් මේ සර්පයා ගෙන්නන්නේ කොහොමද? මාන්තර බලෙන් ගෙන්නන්නේ මොකටද? අරයාගේ විස අයින් කරන්නනේ. දැන් ලෙඩා වට වෙලා මිනිස්සු ඉන්නවා. දැන් ඔන්න මතුරුල සර්පය අරහෙන් එනකොට මිනිස්සු hina වෙනවද බය වෙනවද? බය වෙනවා. බය වෙනවා. නමුත් සර්පය ගෙන්නන්නේ විසවරවන්න. ඒ වගේ තමයි කව නිරි නිරිසතාට මේ මරණය සැප එළවෙනවා. නමුත් මරණය ඉදිරියේ බය වෙනවා. තේරෙනවද? මේකත් වඩා විස්තර ඕනද? ස්වාමිනේ හරිම මේ අපිට හිතන්න බැරි තරම් මහරහතන් වහන්සේගේ ඒ විග්‍රහයනේ රහතන් වහන්සේගේ විග්‍රහය ඊට පස්සේ මේක විස්තර කරපු ගමන් අපේ රාමේ මහරජාණන් රාජතුමා කියනවා මිලිඳු රජුරෝ යහපති ස්වාමීනි යහපති ඔබ වහන්සේ කියපු විදිහටම දරා ගන්නවා කියන්නේ. ඉතින් ඒ විදිහට දරාගෙන ඉතින් රජතුමා සතුටු වෙනවා. හරි ලස්සන කාරණාවක් ඒ මරණ ඉදිරියේ මිනිසයා බය වෙන හැටි ඒ වගේම රහතන් වහන්සේලාට බය වෙන්නේ නැති හැටි ඒ පරිච්ඡේදයෙන් විග්‍රහ කළේ. ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. එතකොට අපි වුණත් ධර්මානුකූලව සත්‍ය ආර්ය සත්‍ය අවබෝධයක් නැතුව හිටියොත් එහෙම මරණ ඉදිරියේ බයත තිගැනින් එන්න පුළුවන් කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. මරණ සතිය වැඩි යනකොට ස්වාමීනි අපිට මරණය පිළිබඳ නොබියව මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවද? මරණය ඉදිරියේ මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපිට ඉදිරියේ මරණය ගැන තව පරිච්ඡේද කිහිපයක් තියෙනවා මහන්සිය. ඒ වගේම මම මේ අවස්ථාවේ අවස්ථාවක් කරගන්නවා අද මිලිඳු රාජ ප්‍රශ්නේ ඔබට පොඩි නිවේදනයක් කරන්න. ඒ තමයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේගේ කටයුතු මේ වෙනකොට තුනුරුවන් සරණේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් සුවසේ ඉෂ්ට සිද්ධ කරගැනීමෙන් පවතිනවා මේ වෙනකොට ධාතු ගර්භයේ බඳින්මින් පවතින්නේ. පේස් ඇතුළත පේසාවලලු කළු ගලින් බැඳලා ගර්භයේ ඇතුළත් කළු ගලින් බැඳීම ආරම්භ කරලා තියෙන්නේ. ඊට අනතු ඊට පස්සේ තමයි ඒ දැනට බැඳලා තියෙන සෑයේ පිටින් වෙනම gadol වලින් ආපහු සෑයේ බඳිනවා. ඉතින් මේ වෙනකොට අඟුලිමාල මහසෑයට අවශ්‍ය gadol ප්‍රමාණය සම්පූර්ණ වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙනකොට සූදානම් කරගෙන තියෙන gadol ගෙනාවට කමන්නේ. නමුත් මේ වෙනකොට අපිට ගොඩාක් අවශ්‍ය වෙලා තියෙනවා කලුගල්, වැලි, සිමෙන්ති සහ සේවක වැටුප් සහ ශ්‍රමදාන. එතකොට විශේෂයෙන් ශ්‍රමදාන වලට පැමිණෙන පින්වතුන්ට දැනුම් දිය යුතු කාරණාවක් තමයි අනිවාර්යෙන් අසපුවට කතා කරලා දිනය වෙන් කරගන්න. පැමිණෙන පිරිස සීමා කරගන්න. සහ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න අසපුවට කතා කරලා. මොකද සමහර වෙලාවට 500 මිනිස්සු පැමිණෙනවා. ඒ ඒ එච්චර පිරිසකට කරන්න වැඩ නැහැ. ඒ නිසා මේ මොහොතේ අපි දැනුම් දෙනවා මේ ධර්මයාන සියලු දෙනාට අඟුලිමාල මහසෑය රජාණන් වහන්සේ සඳහා සුවසේ ඉදිවෙන ඔබට බොහෝ සෙත් වෙන ශ්‍රී අඟුලිමාල මහසෑය රජාණන් වහන්සේට කළුගල් වලින් ඊළඟට වැලි වලින් සිමෙන්ති වලින් සහ ආධාර උපකාර කිරීමෙන් දායකත්වයෙන් දරන්න ශ්‍රමදාන වලට පැමිණෙනවා නම් කලින් දන්වලා පැමිණෙන්න බොහෝ විට සෙනසුරාදා ඉදිරියද තමයි ගොඩක් අය පැමිණෙන්නේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් සතියේ දවස් යොදා ගන්නත් තවත් හොඳයි. ඒ විස්තර ඔබට අසුපෙන් දැනගන්න පුළුවන්. ඉදි වෙන ශ්‍රී අඟුලිමාල මහා සෑරජන් වහන්සේගේ අනුවාසයෙන් ඔබට සෙත් වේවා කියලා අපි එක හිතින් ප්‍රාර්ථනා කරනවා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර